අවස්ථාවක් තමයි රේරුකාණේ මහානායක හාමුදුරන්ගේ ජීවිතයේ අවසාන භාගය. උන්වහන්සේගෙන් ඇහුවොත් නායක හාමුදුරනේ උදේට වැළඳුවේ මොනවද කියලා උන්වහන්සේට ඒක සිහිපත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට. ඒ මොකද ඒ ඒ අවස්ථාවේදී කරන කියන දේ පිළිබඳව උන්වහන්සේගේ ස්නායු පද්ධතියේ මොළය හරියට ඒ සංඥා හඳුනාගෙන ධාරණය කරගන්නට සමත් නැහැ අර වෘද්ධභාවයත් එක්ක. නමුත් කවුරු හරි ඇවිදින් නායක හම්බුනේ අසවල් ධර්මකාරණය කොහොමද කියලා ඇහුවොත් ඒක ඊටාම ගැඹුරින් මනවින් පැහැදිලි කරලා දීලා තමාට ඕක අවශ්‍ය නම් අහවල් පොතේ අහවල් පිටුව පෙරලලා බලන්න කියලාත් කියනවා. දැන් උදේට දාන්නේ වැළඳුවේ මොනවද කියලා ඇහුවට මතක නැහැ. අර දහම් පොතේ පිටුවත් එක්ක කියන්න මතකයි. ඒ මොකක්ද? ඒ තියෙන්නේ අර තමන් පුරුදු පුහුණු කරපු දේ, තමන් ධාරණය කරගත්තු දේ ඒවයි වෙනසක් වෙන්නේ නැහැ. අපිට මේ බාහිර ලෝකයට ඒවා විකාශනය කිරීම තුළ බාහිර ලෝකයෙන් අලුතෙන් දේවල් ගැනීම පිළිබඳව තමයි වෘද්ධ භාවයත් එක්කලා ගැටලු මතුවේ. ඒ නිසා අපිට පිළිගන්නට වෙනවා වයස්ගත වෙනකොට කයේ යම්කිසි දුර්වලකමක් ඇති වෙනවා. ඒ දුර්වලකමත් එක්කලා අපිට වෙනද වගේ දුවලා පැනලා වැඩ කරන්නට බැරි වෙනවා. නමුත් එහෙමයි කියලා අපි යම්කිසි සීලයක්, ගුණයක්, ප්‍රඥාවක්, සිහියක් පුහුණු කරලා තියනවා නම් කරුණාවක් මෛත්‍රියක් අපි ප්‍රගුණ කරලා තියනවා නම් ඒවා වයස්ගත වෙනකොට නැති වෙනවා කියලා කියනවා නම් එතන ලොකු මුලාවකයි ඉන්නේ. අපි යම්කිසි ප්‍රඥාවක් පුහුණු කරලා තිබ්බනම් ඒ ප්‍රඥාව වයෝවෘද්ධ සමය තුලත් අපට බාහිරට ඒක විකාශනය කරන්නට බැරි වෙන්නට පුළුවන්. හැබැයි ඒ තනත්තාගේ පුරුදු පුහුණු කරපු ප්‍රඥාව වයෝවෘද්ධ අවස්ථාවේ නැති වෙනවා ඊළඟ ආත්ම භාවයේ උපදිනකොට ආයේ මුල ඉඳන් පටන් ගන්න වෙනවා. එහෙමනම් කොහොමද අපි පාරමිතා පුරන්නේ? පාරමිතා පුරනොයි කියලා භවෙන් භවය අකණ්ඩව මේ ಗುಣධර්ම දියුණු කරගෙන යන්නට පුළුවන් වෙන්නේ. කය දුර්වල වුණා කියලා අපේ ගුණය විනාශ වෙන්නේ නැහැ. අපේ නුවණ විනාශ වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ බඳු ගුණ නුවණක් අවදි කරලා තියනවද? පුහුණු කරලා තියනවාද? පුහුණු කරලා තියනවා නම් ඒක නැති වෙන්නේ නැහැ වයස්ගත උණයි කියලා. ඒක බාහිර ලෝකයට විකාශනය කිරීමේ යම් යම් බාධක ඇති වෙන්නට පුළුවන් කයේ දුර්වලතාවයන් නිසා. ඉතින් මේ කාරණය හරියට තේරුම් ගත්තහම අපි යම් සීලයක් පුහුණු කරලා තියෙනවා නම් යම් ගුණයක් පුහුණු කරලා තියෙනවා නම් කරුණාව, මෛත්‍රිය, දයාව, ඉවසීම, උපේක්ෂාව මේවා ජීවිතේ පුහුණු කරලා තියෙනවා නම් යම් ප්‍රමාණයකට ඒවා පවත්වා ගන්නට ඒවා අවදි කර ගන්නට ජීවිතේ කය වර්ධ උණයි කියලා එය බාධාවක් නොවේ කියන බව අපි හරියට තේරුම් ගන්නවා. දැන් මේක තේරුම් ගැනීමේ වැදගත්කම තමයි පෙන්නතුනේ දැන් අපි මේ යම් කිසි කෙනෙක් තරුණ වයසේ හිටියා වුණත් එය හිතුවොත් එහෙම අනේ මට දේවල් මතක හිටින්නේ නැහැ මතක හිටින්නේ නැහැ කියලා ඒතනත්තා හිතන්න හිතන්න මොකක්වත්ම මතක හිටින්නේ නැති වෙනවා ඒක කයේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ මනසින් දේවල් ග්‍රහණය කර ගැනීමේ හැකියාව අපි වහලා දානවා. මොළය ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වීමේ හැකියාව අපි විහිම්ම අඩපණ කරනවා. එතකොට මම දැන් දුර්වලයි මට දැන් මේවා කරන්න බෑ කියලා හිතන්න හිතන්න වඩා වේගවත් කය අක්‍රිය වෙනවා. ඒ වගේම සිතත් අක්‍රිය වෙනවා. වෙනතොනේ දැන් ජීව විද්‍යාත්මකව බැලුවෙන් පස්සේ වෛද්‍යවරු පැහැදිලි කරනවා අපේ මොළයේ නියුරෝන සක්‍රියව පවතින්නට නම් හොඳට මොළය ක්‍රියාත්මක කරන්න එතකොට වයස්ගත වෙන්නටම ඕන නෑ මොළය අක්‍රිය වෙන්නට. දැන් උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ තරුණ දරුවෝ වුණත් අපි හිතමු ගණන් හදන්නට තමන් ගණිතමය හැකියාව මනසින් පාවිච්චි කරන්නේ නැතිව කැල්කියුලේටරයක් පාවිච්චි කරලා ගණන් හදන්නට පුරුදු වෙනවා. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? 7යි 10යි 15යි එකතු කළාම කීයද කියලා ඇහුවොත් එකපාරට කියාගන්නට බැරි මට්ටමට අර මොළයේ ක්‍රියාකාරීත්වය, මනසේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. කුමක් නිසාද? ඒවා නිවැරදිව පාවිච්චි කරන්නේ නැති නිසා. එතකොට සිත ගත දෙකෙහිම ස්වභාවය තමයි භාවිත බහුලීකృత කරන්නේ නැතිනම් ඒවා අනුක්‍රමයෙන් දුර්වල වෙනවා. එතකොට අපි කොච්චර වයස්ගත වුණා වුණත් යහපත් දේවල් පිළිබඳව අපි නැවත නැවත හිතන්න කල්පනා කරන්න උත්සාහ කරනවා නම් ඒ තනත්තාගේ ස්නායු පද්ධතියේ මොළය අක්‍රිය නොවි පවත්වා ගන්නට හේතුවක් වෙනවා. අපි දන්නවා අපේම පවුලේ එක අයියා කෙනෙක් පසුගිය කාලවකවානුවේ යම්කිසි අක්ෂි රෝගයකින් පීඩා වින්දා. එතකොට ඇස්වල තියෙන පීඩාව කියලා S2 අරින්න නැතුව නිතරම S2 පියාගෙන වැඩිපුරම ගෙදර ඉන්නකොට වැඩිපුරම S2 අඩවන් කරගෙන එහෙම නැත්තම් පියාගෙන ඉන්නට තමයි උත්සාහ කරන්නේ. එතනදී වෛද්‍යවරු උපදෙස් දීලා තිබුණා ওই වැඩේ කරන්න එපා. ඔහොම කළොත් S2 නොපෙනීම යනවා. ඇහැ ක්‍රියාත්මක වෙන්න වෙන්න තමයි ඒකේ සක්‍රියතාවය රඳාපවතින්නේ. නමුත් අයියා ඒක ඇහුවේ නැහැ, පිළිගත්තේ නැහැ. ඔහුගේ පහසුව සඳහා ඔහු වැඩිපුරම දැස අඩවන් කරගෙන එහෙම නැත්නම් දැස පියාගෙන ඉන්නට පෙළඹුණා. වැඩි කලක් යන ඉස්සලා දැස මන්ද වුණා. ඉතින් පසු කාලේ ඉන්නව එතුමා මිය පරලෝකිය. දැන් මේ தත්වෙට වඩා ඉක්මනට දුර්වල වෙන්නට හේතුව මොකක්ද? අර ඇහැ ක්‍රියාත්මක කිරීම නැවැත්තුවා. එතකොට අපේ අපේ ඉන්ද්‍රියන් දුර්වලයි කියලා ඒවා සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් අඩපණ කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය පවත්වන්නට ඉරියව් පැවැත්වීම අත්‍යවශ්‍යයි. ඉන්ද්‍රයන් භාවිතයට ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් ඉක්මනින්ම ඒවා ශ්‍රය වෙලා විනාශ වෙලා අක්‍රිය වෙලා යනවා. එතකොට ඒක වයසට යන්නටම ඕනේ තරුණ වයසේදී වුණත් යම් කෙනෙක් ඒවා පරිහරණය කරන්නේ නැත්නම් නිෂ්ක්‍රීය ඒතර වයස්ගත වෙනකොට ස්වභාවයෙන් ඇති වෙන දුර්වලකමක් තියෙනවා. හැබැයි දුර්වලකම පාලනය කරගන්නට යම් ප්‍රමාණයකට පුළුවන් අපි ඒවා පාවිච්චි කරනවා නම්. එතකොට ඇහැට පීඩා ඇති වෙන විදිහේ දේවල් නැවත නැවත බලන්නට කියන එක නෙමෙයි. අවශ්‍ය දේ සුදුසු දේ හොඳට S2 ඇරලා බලන්නට හොඳට අවධානය යොමු කරලා කණෙන් දේවල් අහන්නට ඒ වගේම තමන්ට කරන්න බැරි වැඩ කරන්න යන්නේ නැතුව අතපය ක්‍රියාත්මක කරලා පුංචි පුංචි දේවල් කරන්නට එතකොට අපි පරිස්සම් වෙන්නට ඕන වර්ධ වෙනකොට සමහරට ඇද ඇද වැටුනොත් අපි ඔත්පල වෙන්නට පුළුවන්. ඒ අස්ති බිඳීම් ආදිය නැවත ප්‍රකෘතිමත් කරන්නට පහසු නෑ වයස්ගත වෙනකොට. ඒ නිසා අපි හිතුවක්කාර විදිහට හිතන හිතන දේවල් අර තරුණ වයසේ කලා වගේ කරන්නට යන එක සුදුසු නැහැ. නමුත් අපේ නිෂ්ක්‍රීය වෙන්නේ නැතිව අතපය ක්‍රියාත්මක වෙන විදිහට දවසට ටික වෙලාවක්වත් එහාට මෙහාට ඇවිදින එක පොඩි පොඩි දේවල් ඇඟිලි මෙහෙවලා කරන එක ඒවා කරන්නට ඕන ඊළඟට මොළය වෙහෙසවලා සුදුසු දේවල් හිතන්නට ඕන නිකන් වැඩකට නැති ඕපදූප නෙමේ දරුවට මොකක් වෙයිද මුණුබුරාට මිනිබිරියට මොකක් වෙයිද අපි මැරුණෙන් පස්සේ ඒගොල්ලන්ට මොකක් වෙයිද අපි හරි හම්බ කරපුවාට මොකක් වෙයිද මේ විදිහට හිතට පීඩා ඇති කරන මෙලොව පරලොවට යහපතක් නොවන නොවැදගත් දේවල් හිතන්නට යන එක නෙමෙයි ජීවිතේ වර්ධ සමය අපට පුළුවන් Tamanට තවම S2 පේනවා නම් ලියන්න පුළුවන් නම් පොතක් අරගෙන මුළු ජීවිත කාලෙම Taman කරපු පින්කම් හොඳ වැඩ එකින් එක මතක් කර කර මතක් කර කර ලියන්න. අනේ මට පින් පොතක් ලියන්න බැරි වුණානේ කියලා හිත හිත ඉන්න ඕනේ. දැන් මතක් කර කර ලියන්න. ඒ මතක් කරන්න උත්සාහ කරනකොට අපේ ස්නායු පද්ධතිය මොළය නැවත නැවත මෙහෙවන්න මෙහෙවන්න ඒවා සක්‍රිය මට්ටමින් පවතිනවා. එහෙම නැති වුණොත් ඒවා ඊටාම ඉක්මනට නිෂ්ක්‍රීය වෙලා අපේ දුබලයක් බවට, ඔත්පල වූ කෙනෙක් බවට පත් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපේ කයත් නැවත නැවත පාවිච්චි කරන්නට ඕනේ. ඉන්ද්‍රිය පද්ධතිය පරිහරණය කරන්නට ඕනේ. වයස්ගත වෙනකොට යහපත් දේවල් වලට එතකොට ඒවා ඉක්මනින් දුබල නොවි රඳා පවත්වා ගන්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනසත් පරිහරණය කරන්න අපි සද්ධාව උපදවාගෙන පළපුරුද්ද තියෙන නිසා ඒ සද්ධාව නැවත නැවත උපදවන්නට සිහිය නැවත නැවත පිහිටුව ගන්නට ප්‍රඥාවෙන් නැවත නැවත සිතන්න කල්පනා කරන්න උත්සාහ කරනවා. වීරය මතු කරගන්නවා. කරුණාව මෛත්‍රිය උපදවා ගන්නවා. ඒ වෙනුවට නොසතුට පසුතැවීම ආදිය පුහුණු කරන එක නෙමෙයි. පිනතුනේ අර කය වගේම සිතටත් නැවත නැවත දේවල් කරනකොට අභ්‍යාසගත වෙනවා. පුහුණු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ උන්වහන්සේලා කෙලෙස් නසලානේ ඉන්නේ. නමුත් රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ ජීවිතේ විටින් විට නිරෝධ සමාපත්තියට හෝ ඵල සමාපත්තියට උන්වහන්සේලා සමවදිනවා. ඇයි ඒ? මතු කරගත්තු දේ නැවත නැවත පැවැත්වීම තුළ තමයි ඒක හොඳින් මනසට පුරු පුරුදු වූ වඩාත්ම ප්‍රගුණ වූ තත්වයකට පත් වෙන්නේ. එතකොට උන්වහන්සේලාට අමුතුවෙන් පුහුණු කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් ප්‍රගුණ කරන්න දෙයක් නැහැ. සියල්ලම කරලා අවසానයි. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ditta dhamma sukha විහරණය සඳහා මේ ජීවිතයේ සුවය සඳහා නැවත නැවත ඵල සමවතට සමවැදීම තථාගතයන් වහන්සේ පවා සිද්ධ කළා. එතකොට ප්‍රතඥයින් හැටියට අපි අපේ ජීවිතේ යමක් දියුණු කරගෙන තියනවා නම් යමක් අවදි කරගෙන තියනවා නම් ඒවා නැවත නැවත භාවිතයට ගන්න ප්‍රමාණයට තමයි සුභාවිත වෙන්නේ ප්‍රගුණ වෙන්නේ మతు භවයටත් ඒවා අකණ්ඩව පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ. දැන් අර ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ජීවිතයේ අවසාන භාගයේ අපවත් වෙන්නට කිට්ටු වෙලත් උන්වහන්සේ පරිගණකයක් තියාගෙන ඒකෙන් කරන කටයුතු ඉගෙන ගන්නට උත්සාහ කරලා එතකොට කෙනෙක් අහලා තියෙනවා නායක හාමුදුරුවෝ ඉතින් දැන් මෙච්චර මේ වයස්ගත කාලේ මොකටද මේවා ඉගෙන ගන්න? දැන් මේවා ඉගෙන ගන්න ඊළඟ ආත්මෙට. දැන් මේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් අපේ දැනුම, ඥාණය, බුද්ධිය අවදි කළාම දැනුම 100ට 100ක් ඊළඟ භවයකට යන්නේ නැහැ. නමුත් ඒ දැනුම තුළින් අපි චින්තාමය ඥාන, භාවනාමය ඥාන අවදි කළාම ඒවා ඊළඟ භවයටත් භව පුරුද්දක් හැටියට දිගින් දිගට යනවා. එහෙම තමයි ಗುಣධම් වැඩෙන්නේ. එහෙම තමයි පාරමිතා වැඩෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එවං හිතේ ගහපති සික්කිතබ්බං ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति. ගෘහපතිතුමනි ඔබ මෙසේ හිතන්නට ඕන, මෙසේ හික්මෙන්නට ඕන, මෙසේ පුහුණු වෙන්නට ඕන. කය රෝගී වුණත්,